ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වකව ඊතා ගෞරවයෙන් අපි පිළිගන්නවා සාදු සාදු පින්වත්නි අද බෞද්ධයා ගුවන්විදුලි ධර්මදේශනාව සඳහා සම්පූර්ණ දායකත්වයක් ලෙසින් හිඹුටාන මහවත්තපාරේ අංක 344 නිවසේ පදිංචි එච්.එම්.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 ඒ තථාගත බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නට යෙදුනා වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අපට අහන්ඩ පුළුවන්කම ලැබුණොත් ඒ වගේම සංසාරේ අපි මේ සද්ධර්මයන් අහලා කල්යාණ මිත්‍රයන් ද ආශ්‍රය කරලා තියෙනව නම් අපට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අහන්ට ලැබුණොත් අපිට ඒක නුවණ දියුණු කරගන්න ඊත කාරණාද අපිට හේතු වෙනවා. පින්වත්නි අපි කල්පනා කරගන්න ඕන ඊ타ත්ම දුර්ලභ ලෙස ලබල තියෙන මේ මනුස්ස ජීවිතය තුළ උත්සාහය වීරිය ඇති කරගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් විමසලා ඒ නුවණින් විමසීම තුලින් ධර්මයේ කුමක්ද අධර්මයේ කුමක්ද කියලා දැන දැකගෙන ඒ අනුව කටයුතු කරගන්නට පුළුවන් වුණොත් මේ මනුස්ස ජීවිතය තුළ අපි බොහෝ සෙයින්ම වාසනාවන්ත වෙනවා. පින්වත්නි අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අපේ සිත තුළට පමුණවා ගන්නට අපහසු ඒ ධර්මයන්ට ඒ දහම් කාරණාවන් වලට අනුකූල විදිහට අපට විතර්ක පහල කරගන්න අපහසුකම් තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය එකක් මනා ලෙස අහල නැතිකම එකක් ඒ සඳහා අපේ තරම් කැමැත්තක් නැතිකම මොකද හේතු වෙලා තියෙන්නේ පින්වත්නි අපි කිව්වට අපේ හිත්වලට ඇවිත් තියෙන්නේ මේ ධර්මය අපිට මේ ජීවිතේ අවබෝධ කරගෙන මේ ජීවිතේ සැනසීමක් ලැබෙන්න පුළුවන් වේදෝ කියන සැකයකුත් හිතේ තුල තියෙනවා සමහර අය. ඔබ හොඳට කල්පනා කරන්න පින්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ සම්දිට්ඨිකයි මේ ජීවිතය තුලදීම අවබෝධ කරගන්න පුළුවන් කියන එක. එහෙනම් අපි දැන් උත්සාහවන්ත වෙන්න ඕන මේ ධර්මය අවබෝධ කරගන්න. ඒකට අපහසු කාරණා වෙනවා තව කාරණා විදිහට සැලකුවොත් අපේ හිතට නිරන්තරයෙන් පැමිණෙන උපක්ලේශ අකුසල ධර්මයන් නිරන්තරයෙන් සිත තුළට පැමිණෙනවා ඒ පැමිණුණාට පස්සේ ඒව සමග සිහි කර කර සිහි කර කර ඒව සමග ගහගෙන යනවා අපි. ඒ විතර්ක වලට අසු වෙලා ඒ විතර්ක වලින්ම කාලා දමනවා අපි. නැති කරලා දමනවා. ඒ වුණාට ඒක තුලම පවත්වමින් තමයි ජීවත් වෙන්නේ. පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ මේ අකුසල ධර්මයන් සිත තුළ පවත්වන්න පුළුවන් ආකාර කිහිපයක් උන්වහන්සේ විස්තර කරනවා. එකක් තමයි උන්වහන්සේ විස්තර කරනවා අනුසේ වශයෙන් තියෙන්න පුළුවන් අපේ මේ ක්ලේශ ධර්මයන්. පරිඋත්ථාන වශයෙන් තියෙන්න පුළුවන්. ඒ වගේම විතික්කම වශයෙන් තියෙන්න පුළුවන්. එහෙනම් හොඳට කල්පනා කරන්න ඕන අනුසය වශයෙන් තියෙන්න පුළුවන් පරිඋත් ทาน වශයෙන් තියෙන්න පුළුවන් වේතික්කම වශයෙන් තියෙන්න පුළුවන් පින්නන්නේ අනුසය වශයෙන් තියෙනවා කියලා කියන්නේ ක්ලේශ ධර්මයන් සිත තුල සැඟවී තියෙන අවස්ථාව පරියුට්ටාන වශයෙන් තියෙනවා කියලා කියන්නේ සැඟවී තියනා වූ ක්ලේශ ධර්මයන් යම් විතක මතුවෙන්න පුළුවන් ඒ අවස්ථාව විතික්කම අවස්ථාව කියන්නේ ඒ මතුවුණු ක්ලේශ ධර්මයන් කයෙන් වචනයෙන් එළියට පැමිණීම. ඒක තමයි විතික්කම අවස්ථාව. එහෙනම් දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ අපිට මේ විස්තර කරනවා පැහැදිලිවම ක්ලේශ ධර්මයන් සිත තුළ පවතින්න පුළුවන් ආකාර ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාර අනුසය වශයෙන් පරිඋත්ථාන වශයෙන් වේතික්කම වශයෙන් හැබැයි බුද්ධ දේශනාවේ මුන්වහන්සේ දේශනා කරන්නේ මේ ක්ලේශ ධර්මයන් තුනී කරන මගක් ඉවත් කරන මග සංසිඳවන මග කෙලෙස් සංසිඳවන ධර්මයක් තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙමනම් දැන් අපි සැලකුවොත් අපේ සිත්වල අපේ ක්‍රියාදාමයන් තුල අපි නොදැක්කට තියෙන්න පුළුවන් ක්ලේශ ධර්මයන් ওই විදිහට. දැන් සාමාන්‍යයෙන් පින්වත්නි අනුසය වශයෙන් ක්ලේශ ධර්මයේ තියෙනවා කියලා කියන්නේ සැඟවිලා තියෙන අවස්ථාව. ඒක දැනෙන්නේ පෙනෙන්නේ නැහැ. ඒක හරියට මේ පින්වත් පිරිස දැන් සද්ධර්මය අහන වෙලාවේදී ඕගොල්ලෝ දිහා බැලුවොත් දැන් නම් කිසිම ක්ලේශ ධර්මයක් හිත තුල නැතිව වගේ මගපල ලැබුව වගේ දෝ කියලා හිතා ගන්න පුළුවන් තරමට හරිම හොඳින් ඉන්නවා. නමුත් එහෙම ඔබ හිටියට ඔබේ හිත තුල ද්වේෂය නැතිව නෙමෙයිනේ රාගය නැතිව නෙමෙයිනේ මෝහය නැතිව නෙමෙයිනේ ඊර්ෂියාව කුඩු කේඩුකම එකට කිරීම නැතුව නෙමෙයිනේ ඒ ක්ලේශ ධර්මයන් තියෙනවා හැබැයි එකක් තියෙන කුමක්ද? එහෙම තිබුණට ඒව තියෙන්නේ දැන් යටපත් වෙලා. යටපත් වෙලා. යටපත් වෙලා තියෙන අවස්ථාවට ඔබ දිහා බැලුවොත් අපට හිතෙන්නේ නම් එහෙම දෙයක් මොකුත් නැති වගේ. හැබැයි පින්වන්දි සමහර විටක ඔබට යම්කිසි ඔබ අකමැති දෙයක් ඔබට කෙරුණොත් කවුරු හරි යතින් නැත්තම් කවුරු හරි දැන් ඔබ එපා කියපු දෙයක් හරි කෙරුණොත් කරනවනම් ආන්න ඔබේ සැඟවිලා තිබුණු අර ද්වේෂ සිත් ඊර්ෂ්‍යා සිත් අනුන් හෙලා දකින සිත් තමන් හොවා දක්වන සිත් ආන්න එතකොට අපිට දැන දැක ගන්න පුළුවන් වෙනවා කෙනෙක් කතා කරනකොට අන්න පින්වත්නි එයාගේ අර අකුසල ධර්මයන් ක්ලේශ ධර්මයන් ඔන්න දැන් එළියට එනවා. ඔබ දන්නවා සමහර විටක දැන් ඔබ බොහොම වාඩි වෙලා ධර්මය අහන වෙලාවකදී සමහර වෙලාවට ඔබේ කකුලට නුනොත් පිටිපස්සෙ ඉන්න කෙනෙක්ගේ කකුලෙන් පහරක් කකුල නමන කොට හරි දික් කරන කොට හරි යනුනොත් අර යට වෙලා තියෙන සැඟවිලා තියෙන අනුසය වශයෙන් තියෙන ක්ලේශ ධර්මයේ මතුවෙන්න පුළුවන්. එහෙම අනුසය වශයෙන් තියෙන ක්ලේශ ධර්මය මතුවෙන්න පුළුවන්. එහෙම මතු වුණොත් අන අනුසය වශයෙන් තිබුණා දැන් තිබුණු දෙය තමයි පින්වන්දි මතුවෙන්නේ. මතු වුණා. මතු වුණා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ පරිඋට්ටාන අවස්ථාවට ඒ මතු වුණ අවස්ථාවේදී ඔබට එතනිනුත් පාලනය කරගන්නවත් ක්‍රමයක් නොතිබුණොත් ඒක මතු වුණු එක ඊළඟට කඩාගෙන පනිනවා එළියට කොහෙන්ද පනින්නේ හිත තුල සැඟවිලා තිබුණා හිත තුල අවදි වුණා දැන් එළියට පනින්න තියෙන්නේ ඒක එක්කෝ වචනෙන් පනිනවා. වචනෙන් පනිනවා. කොහොමද වචනෙන් පනින්නේ? බොරු කියන්න පුළුවන්, කේලම් කියන්න පුළුවන්, හිස් වචන කියන්න පුළුවන්, පරුස වචන කියන්න පුළුවන්. ඕන්න ඔය කාරණා ටිකෙන් දැන් එළියට පැනනවා වචී දුස්චරිත විදියට. ඊට අමතරව කාය දුස්චරිත විදියට කයනුත් එළියට පයින්නවා. එහෙනම් අන්න බලන්නකෝ පින්වන්දි ක්ලේශ ධර්මයේ යටපත් වෙලා තිබුණා තිබුණු ක්ලේශ ධර්මයේ අනුසය වශයෙන් තිබුණු එක අවදි වෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාව කියලා කියන්නේ. ඒ අවදි වුණ අවස්ථාවෙන් පස්සේ එළියට බුරබුරා පනින එක තමයි විතික්කම අවස්ථාව කියන්නේ. ඔන්න එහෙනම් දැන් ඔබට තේරෙනවා මෙන්න මේ අවස්ථා තුනක තමයි මේ ක්ලේශ ධර්මයන් පවතින්නේ. බුදුරජාණන් වහන්සේ විසින් මේන්න මේ අවස්ථා තුනට තමයි පින්වත්නි යෙදෙව්වේ සීල සමාධි ප්‍රඥා ඔය අවස්ථා තුනට තමයි අපිට පැමිණෙව්වේ යෙදෙව්වේ සීල සමාධි ප්‍රඥා කියන්නේ. එතකොට එහෙනම් දැන් කල්පනා කරන්නට දැන් අපිත් සිල් ගන්නවා සමාධියක් වඩනවා ප්‍රඥාවක් දිනු කරන්න කියලා හිතාගෙන. හැබැයි දැන් කල්පනා කරන්න පිනවන දැන් අපි කරන්නේ කුමක්ද කියන එක දැන් කල්පනා කරන්න. අර ක්ලේශ ධර්මයන් පවතින්න පුළුවන් අවස්ථා තුනයි ඒ තුන තුල සිත තුල තියෙනවා අනුශේ වශයෙන් ඒක එහෙමම තියෙන්න හැරලා පරිඋත් ทาน වශයෙන් අවදි වුණා අවදි වෙන අවස්ථාව පරිඋත් ทาน යි ඒකත් උහම අවදි වෙන්න හැරලා එළියට පනින අවස්ථාව තමයි විතික්කම අවස්ථාව. ওই අවස්ථා තුනට තමයි බුදුරජාණන් වහන්සේ අනුසේ වශයෙන් සංගවේ තියෙන අවස්ථාව නසන්න තමයි ප්‍රඥාව යෙදුවේ. එහෙම තිබින තිබුණොත් අවදි වෙන එක වළක්වන්න තමයි සමාධිය පැනෙව්වේ. හදිස්සියේදීවත් අවදි වුණොත් එළියට එන එක වළක්වන්න තමයි සීලය පැනෙව්වේ. ඔන්න සීලයයි සමාධියයි පැනෙව්ව ස්වභාවය. හැබැයි පින්වත්නි දැන් මේක නිසියයුරින් දැන නොගත් පුජ්‍යලයා දැන් ඊළඟට කුමක්ද කරන්නේ? දැන් සිල් රකින්නව කියන්නේ දැන් ඔබෙන් ඇහුවොත් කුමක්ද සීලය කියන්නේ? සීලය කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරේ තමයි කය වචනය සංවර වීම සීලයයි. කය සංවර කරගන්නව නම් කයින් කරන වැරදි කරන්න දෙන්නේ නැතිව වචනය සංවර කරනවා නම් වචනයෙන් කරන වැරදි කරන්න දෙන්නේ නැතිව ආන කය වචනේ සංවර වීම සීලයයි කියලා අපි හැබැයි ඔබ මතක තියාගන්න පින්වන් දැන් ඔබටම දැන් තේරෙන්න ඕන දැන් ඇතුලේ අනුසය වශයෙන් තියෙනවා තියෙන දේ තමයි කුමන හෝ දෙයක් අරඹය අවදි වෙන්නේ එහෙම අවදි වෙන දේ එළියට එන්නේ කයෙන් වචනේ දැන් අපි සිල් ගන්නවා කියලා කයයි වචනයයි සංවර කරනකොට කය වචනේ දෙක විතරක් සංවර කරනකොට හැබැයි ඒක නිවන් මගට හේතු වන්නා වූ සීලයක්ම වෙන්නේ නැහැ. ඇයිද එහෙම වෙන්නේ නැත්තේ පින්වත්නි? කය වචනේ සංවර වීම තමයි සීලය. ඒ වුණාට ඇතුලෙන් මෙහාට කඩාගෙන එනවා. අපි දැන් එළියෙන් වහගන්න හදනවා. එහෙම වැහුවට හරියන්නේ නැහැ පින්වන්දි. චේතනාහම් භික්ඛවේ කම්මම් වදාමි චේතනාවයි කර්මය. දැන් ඇතුලේ මනෝභාවය තුලම ක්‍රියාත්මක වෙනවනම් අකුසල ධර්මයන් දැන් අපි ඒක එළියට එන එක විතරක් වලක්කුව කියලා හරියන්නේ නැහැ. ඒ වහගෙන ඉන්න කන් හොඳයි ඇරි හැටියාපහු වෙනවා. එහෙමනම් ඔබට සිල් රකින්න කියලා අපිට පුළුවන්. ඔය සීලයම නම් නිවනට හේතු වෙන්නේ. ඔබට ඉතින් කටේ ප්ලාස්ටරයක් ගහලා අතපය බැඳලා අයිනිකට දාලා තිබ්බනම් හොඳටම සිල් හොඳටම සිල් රැකෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එවැනි සීලයක් නෙමෙයි පින්වත්නි ලෝකෝත්තර මාර්ගයේ තුල උන්වහන්සේ දේශනා කරන්නේ ඊටත් වඩා එහා ගිහිපු සීලයක්. එහෙනම් දැන් ඔන්න ඔබටම තේරෙනවා හිත ඇතුලේ අනුසේ වශයෙන් තියෙනවා යම් කරුණක් කරඹයා අවදි වෙන්න පුළුවන්. අවදි වෙලා එළියට එන තැන වලක්වලා හරියන්නේ නැහැ. අතනින් හැංගිලා තියෙන තැනින්ම මේක ගලවලා අයින් කරලා දාන්න ඕන සිඳලා දාන්න ඕන. එතනින්ම සිඳලා දැම්මොත් ඉබේම සිල් රැකිලා. එතනින්ම හිත ඇතුළෙන්ම අනුසේ වශයෙන්ම සිඳලා දැම්මොත් ආන්න අවදි වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ රකින්න කියලා දෙයක් ගලා පහලට කඩාගෙන එන්න දෙයක් නැහැ. එතනම සිල් රැකලා පින්වත්නි. ඒ නිසා දැන් අපි පසළොස්වක පොහේ දවස්වලට අනෙක් දවස්වලට බලෙන් සිල් රැකවන්න කියලා හිතාගෙන කට වහගෙන සම්වර භාවයක් පෙන්වන්න හදනවා. හැබැයි මේ සංවර භාවය හොඳට මතක තියාගන්න. සීල සංවරය නෙමෙයි ඒක ශික්ෂණයක්. ඔබ අහලා ඇති ගුරුවරු ළමයින් ශික්ෂණය කරනවා. හික්මනවා. ඒ හික්මවන එකේදී පින්වත්නි එක්කෝ ඒ ළමයින් ගුරුවරයාට බය හික්මෙන්න පුළුවන්. දඬුවමට බයේ හික්මෙන්න පුළුවන්. හැබැයි එහෙම හික්මුණාට ඒක සංවරයක් නෙමෙයි. මතක තියාගන්න ඒක ශික්ෂණය එතන සීල සංවරය කියන විට පින්වන්නේ ඊට ගොඩාක් එහාට ගිය දෙයක් කුමක්ද ඒ කියන්නේ එහෙනම් මනෝභාවය තුලම අපේ හිත තුලින්ම යාන්නේ ක්‍රියාවලිය ආරම්භ වෙන්න ඕන. එහෙනම් ද්වේෂ සිතක් ඔබට එනවනම් ඒක හිත ඇතුලෙන්ම ඔබ හඳුනගෙන එතනින් අයින් වුණොත් ආන්න කාය වචී දුස්චරිතවලට එන්නේ නැතුව හරිනවා. නැත්නම් පිනදී අපි සරල උදාහරණයක් හිතන්නකෝ මෙහෙම දෙයක්. යම් කෙනෙක් ඉන්නවා යම් කෙනෙක් ඉන්නවා මත් වතුර ටිකක් බොන්න කැමති කෙනෙක්. එතකොට සමහර විටක එයා ඉන්න තැන දැන් ඒ දේ තියෙනවා කියලා හිතන්නකෝ. ඒ දේ තියෙනවා කට්ටියකුත් ওই මත් වතුර ටික වක් කරගන්න වැති. නමුත් කෙනෙක් ඉන්නවා බොන්න හුරු වෙච්චම කෙනෙක් එයාට එතන ඒක කරන්න විදිහක් නැහැ. අන් අය ඉන්න නිසා ඒ අයට බයේ හෝ එයාගේ ගෞරවය නැති වෙයි කියලා හෝ කුමන හෝ හේතුවක් මත එයාට ඒක කරන්න ඒ තැන සුදුසු නොවෙන්න පුළුවන්. නමුත් දැන් එතනදී මොකද වෙන්නේ? එයා සීලයක් රැකලා නෙමෙයි. එයාගේ හිත ඇතුලේ මොකද්ද? හැම මොහොතෙම හිත ඇතුලේ මොනවා? හැම මොහොතෙම අර ගිනි වතුර වක් කරගන්නවා හිත ඇතුලේ හිතින් වක් කර වක් කර වක් කර ඉන්නවා. නමුත් එතන ප්‍රායෝගිකව කයින් වක් කරගන්න විදිහක් නැහැ. ඒ තැනදී ඒ දේ කළොත් එයාගේ තියෙන සමාජ මට්ටමට හොඳ නැති වෙන්න පුළුවන්. එයාගින්න හිතවත් අයගෙන් එයා අප්‍රසාදයටපත් වෙන්න පුළුවන්. ඒ හේතුවක් මත එයා හික්මෙන්න පුළුවන්. නමුත් අන්න ඒ වගේ එකක් නෙමෙයි සීලය. සමහර කෙනෙක් යම් දෙයක් කණ්ඩ කැමතියි. නමුත් ඒක කන්න සුදුසු තැන නොවුනොත් තිබුණත් නොකයිදී. නොකා හිටියට ඒක වෙන්න ඕන පින්වන්නේ එයාගේ හිත ඇතුළෙන්ම නොකා ඉන්න හිත තියෙනවනම්. එයාගේ සිත තුලින්ම ඒ දේ නොකන ස්වභාවය හිතේ තියෙනවනම් අන්න හරි. එහෙම නැතුව හිතෙන් හැමතිස්සෙම ඒක කණ්ඩ ඕන කියලා සිහිය පිහිටනවා පිහිටනවා නමුත් තන සුදුසු නැති නිසා කන්නේ නැහැ. අන්න එහෙනම් කල්පනා කරන්න පින්වත්නි ශික්ෂණය කියලා කියන්නේ වෙන දෙයක්. ඉතින් පාසලොස්සක පොය දවසකට අපි ගිහිල්ලා ශික්ෂණයක් තමයි බොහෝ දුරට හුරු කරන්නේ. අපි දැන් සිල් අරන් තියෙන්නේ බොරු කියන්න බෑ නටන්න කියන්න බෑ විසුලු කරන්න බෑ උසුලු විසුලු බෑ කියලා හික්මිලා ඉන්නවා. හැබැයි නමුත් ඔබ සිල් ගන්න නම් ඔබ කල්පනා කරන්න පොහේ දවසට ගිහිල්ලා ඔබේ හිත ඇතුළෙන්ම තියෙනවද අනුන් නොනසන ගතිය සොරකම කරන්න යෙදුණු වෙලාවේ නොකරන ගතිය තියෙනවද ඊට පස්සේ ඔබට බොරුවක් නොකියන්න ඕන කියන ස්වභාවය හිත ඇතුළෙන්ම තියෙනවද නැත්තම් බොරුව කියන සමහර උදවිය කියන්නේ මට කියන්න හිතෙනවා දෙකක් නමුත් මම අද සිල් අරගෙන නිසා කියන්නේ නැහැ. ඔන්න බලන්නකෝ. එතකොට එයා සිල් අරගෙනද? එයාගේ හිත ඇතුලේ කුමක්ද වෙලා තියෙන්නේ? හිත තුල හිත ඇතුල පැසවනවා. හිත තුල කුණු වෙලා. එතකොට ඒ ඒ පැසව පැසව තියෙන එක අන්න එතෙන්දී එයාගේ සීලයක් වෙලා නෑ. එයා බලහත්කාරයෙන් ශික්ෂණයකට ලක් වෙලා තිනවා කය වචනය සංවර කරගෙන. පින්වන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ ධර්මය තුල සීලය කියන්නේ මනෝභාවය තුලින්ම අපිට ඒක ඇති වෙන්න ඕන. එහෙනම් ඔබ යමක් කරනවද එතකොට ඔබට द्वේෂසිතක් ඇති වෙයිද නොවේද කියන ඇති නොවනව කියන එක හිත තුලින්ම හටගෙන නම් අන්න කමක් නැහැ. එතකොට ඔබට සම්වරයක් තියෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න පින්වත්නි නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීල සම්වරයක්. ඒ සීල සම්වරය වෙන්න නම් කය විතරක් වචනේ විතරක් හික්මව ගන්න උත්සාහ දල්ලා හරියන්නේ නැහැ. අපි කුමක්ද කරන්න ඕන හිත සංවර කරගන්නත් වෙනවා. නිසා හිතේ සම් හිත අසංවර වුණොත් තමයි පින්වත්නි වචනය අසංවර වෙන්නේ. හිත අසංවර වුණොත් තමයි පින්වත්නි කය අසංවර වෙන්නේ. ඔබට හිත රකින්න පුළුවන් නම් ඔබ ගොඩ දෙයක් රැක්ක වගේ. අර එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී උන්වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ යනවා සිවුරු වරින්න හිතාගෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගහලා යනවා අහනවා භික්ෂුව කොහෙද යන්නේ? ස්වාමීනි මම මේ සිවුරු වරින්න යනවා. ඇයි ඒක? අනේ ස්වාමීනි මෙච්චර ශික්ෂාපද සංඛ්‍යාවක් නම් මට නම් රකින්න බෑ. මේක හරිම අමාරුයි ශික්ෂාපද මෙච්චර ප්‍රමාණයක් කොහොම රකින්නද? එහෙනම් ඔච්චර ප්‍රමාණයක් අමාරු නම් භික්ෂුව එකක් රකින්න පුළුවන්ද? අනේ ස්වාමීනි එකක් නම් මට ප්‍රශ්නයක් නෑ රකින්න පුළුවන්. එහෙනම් භික්ෂුව සියල්ල අයිනකට දාලා හිත විතරක් රකින්න. හිත විතර රකින්න. ඊට පස්සේ මේ භික්ෂුව නැවතත් ආරාමයට ගිහලා හිත රැක්කා. අන්න බලන්න හිත රකින්නවා කියනකොටම වචනේ රැකිලා. හිත රකින්නවා කියනකොටම කය රැකිලා. එහෙනම් කය වචන අසම්වර වෙන්නේ හිත අසම්වර වීම නිසායි. එහෙනම් මතක තියා ගන්න පින්වත්නි ඔබ යමක් කරන්නේ නැහැ අපි තුන් ප්‍රාණඝාත කරන්නේ නැහැ. හැබැයි ඉතින් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියන තැනදී ඔබ නොකර ඉන්න එක සීලයයි. හැබැයි ඒක පරිපූර්ණ වෙන්න නම් ඒ ප්‍රාණඝාතය නොකරන්නේ සතර අපායට වැටෙනවා කියලා බයෙන් කරුවොත් ඒකත් මේ ලෝකෝත්තර මාර්ගයට අදාළ වෙන්නේ නෑ ඒ සීලය. එයි ප්‍රාණඝාතය කරන්නේ නෑ මම සතර පායට වැටෙයි කියලා බයට. එහෙම උනොත් දෘෂ්ටියක. එතකොට ඔබ ප්‍රාණඝාතය කරන්නේ නැත්නම් හොඳයි. හැබැයි ඔබේ හිත ඇතුළෙන්ම තියෙනවනම් ක්‍රියාත්මක මනෝභාවය තුලින්ම ක්‍රියාත්මක වෙනවනම් කුමක්ද? අනුන්නන් නසන්නේ නෑ. අනුන් නසන හිතක් පහළ වෙන්නේ නැත්නම් හිත ඇතුළෙම අනුන්ට ජීවත් වෙන සහයෝග දෙන හිතක් පහළ වෙනවා නම් හිත ඇතුළෙන්ම අන්න පින්වත්නි අන්න ඒ මනෝභාවයකට තමයි Taman ගොඩ වෙන්න ඕන. නැත්තම් මේ මේ පින්වත් පිරිසට පුළුවන් යමෙකුට පුළුවන් ඔබට පුළුවන් දානයක් දෙන්න. බලන්නකෝ ඒ දාණය දෙන වෙලාවේදී ඔබ ගොඩක් වටින දේවල් පූජා කරයි මහා සංඝරත්නයට. බලන් ඉන්න කෙනෙකුට පේනවා මේගොල්ලෝ සද්ධාවෙන් කොච්චර දේවල් කරනවද මසුරු මල දුරු කරලා. හැබැයි පින්වත්නි ඒ දෙන පුජ්‍යලයාගේ හිතේ තියෙනවද දන්නේ නැහැ නේව කොහොමද? මම මේ දෙන්නේ අන් කෙනාට වඩා කැපී පේන්න. අන් අයට දෙන්න බැරි විදියට තමයි මම මේ දෙන්නේ කියන මාන්නෙන් යුක්ත හිතක් පහළ වෙලා නම්. එහෙමත් නැත්නම් මම දෙනව මේ නොදී බැරිකමට දෙනව කියන ලෝභ හිතක් පහළ වෙලා නම්. එතකොට එවන් හිතක් ඔබ තුල තියෙනවා කියලා දැන දැක ගන්න පුළුවන් වෙන්නේ ඔබටමයි. අන්න ඒකයි පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මය ඕපනයිකයි. Taman තුලින්මයි බලන්ට ඕන. දැන් පිටින් බලන කෙනාට පේනවා මේ ඇත්තෝ ලස්සන දානයක් දුන්නා. ඇතුලෙන් බලනකොට ලෝභ හිතෙන් යුක්තවයි දානෙ දුන්නේ. එතකොට ඒගොල්ලෝ අන්න බලන්නකෝ ඒ දානේ පරිපූර්ණ භාවයටපත් වෙන්නේ නෑ ලෝභ සිතක් පෙර දැඩි කරගෙන දීපු නිසා. අන්න ඒ වගේ සීලයක් රකින්නව නම් ඔබ යමක් කරනවද ඔබ යමක් කියනවද ඔබේ මනෝභාවය තුල ක්‍රියාත්මක වෙන දේ බලන්න පින්වන්නේ. ඔබේ මනස තුල ක්‍රියාත්මක වෙන දේ බලන්න. ඔබේ මනස තුලින්ම සත්භාවයෙන්ම නම් ඔබ යම්මෙකුට උදව්වක් කරනවා. ඒ උදව්ව කරන වෙලාවේදී ඔබේ සිත දිහා බලන්න ඇත්තටම මම එයාට උදව් කරන්නේ මීට වඩා යමක් ලබා ගන්නටද නැත්නම් ප්‍රසිද්ධියක් ලබන්නද ගෞරවයක් ලබන්නද කියන එක තමන්ගේ හිත දිහා බලන්න එහෙම මොකුත් නැතුව මේක දීමේ අදහසින්ම උදව්ව කිරීමේ අදහසින් මේ දේ කරනවා නම් තමයි අන්න වටින්නේ. ඒ නිසා පින්වන්දි සීලය කියන එකේදී කය වචනේ සංවර වීම සීලයයි. හැබැයි කය වචනේ අසංවර උනේ සිත සංවර වීම නිසායි. එහෙනම් කයෙන් වචනෙන් යමක් කරන විට ඒකට මූලික වෙලා තියෙන හිත බලන්න හිත දිහා ඒ මොහොතේ ඔබට ඒ පණිවිඩයේ ඕඩර් එක දෙන හිතේ ස්වභාවය කොහොමද? දැන් ඔබ වචනයක් කියන්න සූදානම බලන්න හිත දිහා ඕඩර් එක එවන්නේ දේශ සිතකින්ද රාග සිතකින්ද මෝහ සිතකින්ද ඊර්ෂ්‍යා සිතකින්ද එහෙම වුණොත් ඒ සිත් පාපතර අකුසල සිත්. එහෙම වුණොත් ඔබෙන් ක්‍රියාත්මක වෙන්නේ අකුසල ක්‍රියාවක්මයි. උඩැහැම්ම හිත ඇතුළෙන් මෙන ඕඩරේ කුසල් සිතකින් ආවොත් ක්‍රියාත්මක වෙන්නේ කුසලයක්මයි. අන්න බලන්න. ඒ නිසා පින්වත්නි අපි නම් සීලය රකින්නව කියන්නේ සිල් රකින්නව කියන තැනදී ඔබ කල්පනා කරන්ද කය වචනේ සංවර වීම සීලයයි. නමුත් කය වචනේ සංවර කරගන්නට නම් සිත සංවර කරගත යුතුයි. ඒ නිසා දැන් ඔන්න ඔබ කල්පනා කරන්න කයෙන් වචනෙන් යම් දෙයක් කරයිද ඒ කයෙන් වචනෙන් කරන දේ සිතෙන් ආපු ක්‍රියාවක් තමයි ඇයි අකුසල මූලයක් ලෝභ දේශ මෝහ කියන අකුසල මූලයකින් නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ ඔබේ ක්‍රියාත්මක වෙන කය වචනය දෙකත් අකුසල් අලෝභ අදෝස අමෝහ කියන කුසල් මූලයන් වලින් නම් හිත ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රියාත්මක වෙලා එන වචනයෙන් කරන දේවල් කයෙන් කරන දේවල් කුසල්මයි කුසල්මයි එහෙනම් අන්න දැන් කල්පනා කරන්න සීලයක් රකින්නව නම් මනෝභාවය තුලින්ම ඒක තුල හටගත් ස්වභාවය බලන්න. එහෙම නැතුව අපි ආරාමයට ආපු වෙලාවට සිල් රකින්නවා. ගෙදර ගියාට පස්සේ සිල් රකින්නේ නෑ එතන ඉඳලා බොරු කියනවා හිස් වචන කියනවා පරුස වචන කියනවා අහෝන අහුණු දේ කරන්න අපි සූදානමකින් නම් ඉන්නේ ඒකේ තරම් හරියන්නේ නෑ එහෙනම් ඔන්න සීලය බුදුරජාන් වහන්සේ උතෙන් පැමිණෙව්වේ ඔබ දැනගත යුතුයි එහෙනම් ඔබට සීලය රකින්න නම් සිත සංවර වෙන්න ඕන. පින්වනේ හිත තුල තියෙනා වූ අනුසය වශයෙන් සැඟවී තියෙනා වූ අකුසල ධර්මයන් ඔබට අයින් කරගන්න පුළුවන් නම් නුවණින් විමසලා ප්‍රඥාවෙන් අන්න එහෙනම් හිත තුල සැඟවී තියෙන අකුසල ධර්මයන් අයින් කරන් තමයි බුදුරජාන් වහන්සේ ප්‍රඥාව යෙදුවේ. යම් මොහතක අකුසල ධර්මයන් අයින් කරගන්න බැරි වුණු අකුසල ධර්මයක් හදිසියේදී හරිවත් අවදි වුණොත් ඒක යටපත් කරගන්න පුළුවන් සමාධියේ. එතන සමාධියනොත් අපිට ඒ දේ කරගන්න බැරි වුණොත් එළියෙන් කටින් කයෙන් සම්වර භාවය හදාගන්න තමයි සීලය පැනෙන්නේ. එහෙනම් දැන් මතක තියාගන්න අනුසය වශයෙන් තියෙන ක්ලේශ ධර්ම නසන්ටයි ප්‍රඥාව යෙදුවේ. අවදි වෙන ක්ලේශ ධර්ම යටපත් කරන්ටයි සමාධිය පැනෙව්වේ. කයෙන් වචනයෙන් එළියට එන ක්ලේශයන් පාලන නතර කරන්ටයි සීලය පැනෙව්වේ. එහෙනම් ඔන්න සීල සමාධි ප්‍රඥා. හැබැයි එතකොට දැන් ඔබ මතක තියාගන්න ඒකයි නිවිපින්වන්නේ සැබෑ ප්‍රඥාමය ස්වභාවයක් නැතිව සීලාදී ගුණධර්ම රකින්ට ගියොත් ඒක ඊතරම් ප්‍රයෝජනවත් විදිහට ක්‍රියාවත් වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඔබ යම් විටක යම් භාවනා කර්මස්ථානයක් පුරුදු පුහුණු කරලා ඔබ සමාධි භාවනාවක් වඩනව වෙන්න පුළුවන්. ඒ සමාධි භාවනාව වඩන වෙලාවට පින්වත්නි මේ ක්ලේශ ධර්මයන් යටපත් වෙලා තියෙනවා. හැබැයි යටපත් වුණාට දැන් හිත ඇතුලේ ටික එහෙමම අනුසය වශයෙන් හිත ඇතුලේ තියෙනවා. ඒ තියෙන ඒව අවදි වෙන්න විදිහක් නෑ. අපි සමාධි භාවනාවක් ආනාපාන සතියෝ ධාතු මනසිකාරයෝ නවසීවතිකයෝ කුමන හෝ භාවනා කර්මස්ථානයක් වඩනවනම් අපේ ආයතන සංවරක වෙනවා එහෙම සංවර වෙනකොට ආයතන වලට අරමුණු ගැටෙන එක නතර වෙනවනේ. අරමුණු ගැටෙන එක නතර වෙනකොට తాවකාලිකව ආයතන සංවර වෙනවා. తాවකාලිකව සංවර වෙනකොට අර මනස තුල අනුසය වශයෙන් තියෙන එක ඒ මනුසය වශයෙන්ම යටපත් වෙලා තියෙනවා. එතකොට ඔබ සමාධියෙන් ඉඳලා සමාධියෙන් ඉඳලිවරලා භාවනා කර්මස්ථානයේ නැකිට වෙලාවට නැවත වතාවක් හිත ඇතුලේ තියෙනවනේ පින්වත්නි අර ක්ලේශ ධර්මයන්. ඒතකොට නැවතත් ওই විදිහටම ගලාගෙන එනවා. ඒ නිසා නියම විදිහට නම් පින්වත්නි ප්‍රඥාවෙන් අනුසය ධර්මයන් නසන්ට වෙනවා. ඔබ ආලතිනේ අබුද්ධෝත්පාදි කාලවලත් පින්වත්නි මේ භාවනාවන් වඩලා ලෞකික ධ්‍යාන උපදවාගෙන 이르දීන් ගිහිපු අය හිටියේනේ. 이르දීන් යනා හිටියා. හැබැයි එහෙම ලෞකික ඒ ධ්‍යානයන් වඩලා සමාධිය වඩලා తాවකාලිකව ක්ලේශ ධර්මයන් යටපත් කරලා. తాවකාලිකව ක්ලේශ ධර්මයන් යටපත් කරලා සමාධි සිතක් හදාගෙන 이르දීන් ගිහිපු අය හිටියා. හැබැයි ඔබ අහලා තියෙනවා එහෙම 이르දීන් ගිහිපු අය හිටියත් කුමක්ද වෙන්නේ? සමහර අවස්ථාවල ඒගොල්ලොන්ට රාගසිතක්, දේශසිත මතුණු වෙලාවල් වලදී අර 이르දියක් නැතුව එහෙමම පහලට ආපු අවස්ථා තියෙනවා. ඇයි මොකද හේතුව? ඒගොල්ලෝ తాවකාලිකව සමාධි හිතකින් එය වැහුව විනා ඒක හටගන්නා මනෝ භාවය තුලම හටගන්නා ස්වභාවය අයින් කරේ නැහැ. පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ ආන්න මේ මනෝභාවය තුලම මේ සිත තුලම හටගන්න ස්වභාවය ක්ලේශ ධර්මයන් මේ හිත තුල හටගන්නව ඒ හටගන්න ස්වභාවයන් දැන දැක ගන්නට ඒව දැන දැකගෙන ආනීවෙන් අත්මි දෙන්නා වූ මගක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් අපිට දේශනා කරන්නේ එහෙමනම් දැන් ඔන්න ඔබ කල්පනා කරන්න පින්වත්නි සීල සමාධි ප්‍රඥා කියන එකේදී එහෙනම් මේ ක්ලේශ ධර්මයන් තියෙනවා අනුසය වශයෙන් තියෙනවා පරිඋත් ทาน වශයෙන් තියෙනවා විතික්කම වශයෙන් තියෙනවා අනුසය වශයෙන් කියන්නේ යටපත් වෙලා තියෙනවා ඔය සාමාන්‍යයෙන් අපි ඉන්න වෙලාවට යමෙකුට පෙනෙන්නේ මෙයාට නම් එහෙම නරක කෙනෙක් නෙමෙයි රාග ద్వේස සිත් නැති වගේ කියලා හිතෙන්නේ. නමුත් නැතිව නෙමෙයි යටපත් වෙලා. එහෙනම් ආන්නේ යටපත් වෙලා තියෙන අවස්ථාවේ ඒ ක්ලේශ ධර්මයන් සිඳින්න තමයි ප්‍රඥාව යෙදුවේ. ඒ බුදුරජාණන් වහන්සේ විසින් අවදි වෙන ක්ලේශ ධර්මයන් යටපත් කරලා හික්මවලා හදලා ගන්නට තමයි සමාධිය යෙදුවේ. බුදුරජාණන් වහන්සේ විසින් කයෙන් වචනයෙන් එළියට එන ක්ලේශ ධර්මයන් නවත්වන්න තමයි සීලය පැනෙව්වේ. එහෙමනම් දැන් ඔබ දැනගන්න දැන් ඔබ දැකගන්න සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවක් අපිට උන්න පැනෙව්වා. එහෙමනම් මෙතෙන්දී දැනගන්න ඔබ විශේෂයෙන්ම කය වචනය සංවරයට මනස සංවර විය යුතුයි. කය වචනේ අසංවරයි කියන්නේ මනස අසංවර වීම නිසා ඔබ යම් දෙයක් කියයිද යම් දෙයක් කරයිද ආන්නේ කියන වෙලාවට හෝ කියන් කියලා ඉවරුණු වෙලාවට හෝ යමක් කරන්න හදන වෙලාවට හෝ යමක් කරන වෙලාවේ හෝ යමක් කරපු වෙලාවේ හෝ කරලා ඉවරුණාට පස්සේ හෝ ඒ වෙලාවේදී බලන්න දැන් මම මේ යමක් කරනවා මගේ හිත තුල පවතින්නේ කුමන ස්වභාවයක්ද ඒ සිත තුල ක්‍රියාත්මක වෙන්නේ කුමන ස්වභාවයක්ද එහෙම බලලා ඒ මනෝභාවය තුලම අකුසල මූලයන් නැත්නම් ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් තොර වුණු ස්වභාවයකින් එහෙම නැත්නම් අකුසල මූලයන් යම් මැඩ පැවැත්වෙන ස්වභාවයකින් තියෙනවනම් අන්න එවැනි විදිහකටවත් පින්වත්නි මේක අපි පුරුදු කරන්න පුහුණු කරන්න ඕන එහෙම කළොත් ඔබට එහෙනම් මේ සිල් රකින්ද කියලා අමාරුවෙන් කය වචනය සංවරයේ පිණිස යන්න හික්මෙන්න දෙයක් නැති වෙයි. හිත තුල මනෝභාවය තුල සකස් වෙන ඒ ස්වභාවය දැනදක ගත්තොත් ඒ ස්වභාවය දැනදක ගත්තොත් ඔබ ආන එතකොටම ඔබේ හිත සංවර වෙනවා එතකොටම කය සංවර වෙනවා වචනය සංවර වෙනවා. ඒ නිසා පින්වන්දි මෙවැනි ස්වභාවයක් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රික්ෂික්ෂාවක් අපිට පැනෙව්වේ බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන්මයි. එතකොට එහෙනම් ඒ කරුණාවෙන්ම අපිට ඒක පැනෙව්වේ මේ සංසාරයෙන් ඈතර කරවන්නමයි. සසරේ නතර කරවන්න නෙමෙයි සසරේ ඊතර කරවන්නමයි. එතකොට එහෙනම් කල්පනා කරන්න පින්වත්නි සසරෙන් ඈතර කරවන්නම නම් අපිට මේ ධර්මයේ දේශනා කළේ අන්න අමාරුවෙන් සීලයක් රකින්ව කියලා කියන්නේ අමාරුවෙන් කටවහගෙන කය හික්මගෙන ඉන්න එක නෙමෙයි මනෝභාවය තුල මනස තුලම ක්‍රියාත්මක වෙන සිතිවිල්ල හඳුනාගත්තොත් එතකොටම ඔබේ වචනත් සංවර වෙයි. කයත් සංවර වෙයි. බලෙන් කයයි වචනයයි සංවර කරන්න ගියාට පින්වත්නි ඒක සීලය නෙමෙයි. ඒක සීලය. එහෙමනම් ඉතින් හොඳ සිල්වත් අය ඉන්න ඕන ඉතින් ඔය බන්ධනාගාරවල කූඩු වල දාපු අය ඒගොල්ලොන්ට ඉතින් ඒ දේවල් නැහැ නේද? නමුත් එහෙම වුණාට ඒගොල්ලෝගේ මානසිකත්වය තුල තියෙන්නේ වෙච්ච අසාධාරණ වලට මොනවට හරි පුපුර පුපුර පුපුර පුපුර තියෙන සිතවිලිනේ හැම මොහොතේම කඩාගෙන කඩාගෙන ඉන්නේ ද්වේෂ සිතවිලිමයි ඉරිසියා සිතවිලිමයි පරිගැනීම සිතවිලිමයි ඒ සිතවිලිමයි එන්නේ ඒ නිසා ඒගොල්ලෝ වචනයෙන් එතන ක්‍රියාත්මක කරන්න විදියක් නැහැ වැඩක් නැහැ කයෙන් කරන්න විදියක් නැහැ ඒනට හිත ඇතුලෙන් ඒ ක්‍රියාත්මක වෙනවා ඒ නිසා ඒගොල්ලොන්ට අපි සිල්වන්තයෝ කියන්නේ නැහැ ඒ නිසා ඔබ දැනගන්න ඊගොල්ලොන්ට සිල්වන්තයෝ කියන්නේ නැත්නම් පසළොස්වක පොය දවසට ගිහිල්ලා කටයි කයයි සංවර කරන්න විතරක් උත්සාහ දරාගෙන හිටියේ හරියන්නේ ඒ සංවරයට හේතු වන්නා වූ හිතේ ස්වභාවයත් දැන දැකගෙන කය වචනේ සංවර වුණොත් එයාට කියනවා අපි සිල්වතා කියලා. ඒ නිසා අන්න එවැනි සීලයක් රකින්න පින්වත්නි ඔබ සමත් වුණොත් ඔබ gederedi යමෙකුට කෑම වේලක් දෙනකොට කල්පනා වෙනවා මගේ හිතේ දැන් මොකද්ද තියෙන ස්වභාවය මේ මොහොතේ නේ යමෙක්ගේ අඩුපාඩුවක් ඉදිරි අඩු වෙච්ච වරදක් කියනවා කියන වෙලාවේ බලන්නකො තමන්ගේ හිතේ තියෙන්නේ දේශසිතක්ද කුමක්ද කියන එක එහෙනම් දැන් අපි යාට හොඳ විදියට කියන මහත්ය දැන් ඔහොම එකක් වුණා තවත් එහෙම වෙන්න දෙන්න එපා කියලා කියනවා. නමුත් එහෙම කිව්වට අපේ හිතේ තියෙන තරහ හිතක් නම් අර කිව් දේ තුල බලන කොච්චර දෙයක්ද කියලා. සීලවන්ත විදියට කිව්වට ඇතුලෙන් අපි පිච්චි පිච්චි ඉන්න. නිසා සිත තුල සම්වරය හදාගන්න ඔන්න බුදුරජාණන් වහන්සේ දුකින් මිදෙන මගක් විදිහට සීල සමාධි ප්‍රඥා පැනෙව්වා. එහෙනම් නැවත මතක තියාගන්න මේ මග කියන්නේ කෙලෙස් සංසිඳවන මගක්. කෙලෙස් සංසිඳවන්න නම් අපේ කෙලෙස් පවතිනවා හිතේ අනුසය වශයෙන් අනුසය වශයෙන් පවතින කෙලෙස් නසන්නයි ප්‍රඥාවේ දෙවිය. කෙලෙස් එහෙම අනුසය වශයෙන් තියෙනව යම් විටක අවදි වෙන්න පුළුවන් අවදි වෙන කෙලෙස් යටපත් කරන්නයි සමාධිය පැනෙවුවේ. කෙලෙස් යම් විටක එළියට එන්න පුළුවන් කයට වචනෙට ඒ කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන්න කෙලෙස් පාලනයටයි සීලය පැනවේ. එනම් මේ පින්වත් ඔබටත් කය වචනය සංවර කරගෙන සීල ප්‍රතිපදාව පුරාගෙන සීල සංවරයට ඇවිල්ලා සමාධි ප්‍රඥාවත් දියුණු කරගෙන මේ උතුම් ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරලා අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියන්නේ විශේෂයෙන්ම අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ හිඹුටාන මහවත්තපාර 344 එම්.එච්. සෙනවිරත්න මහතා සහ එම මහත්මිය 2012 10 26 දිනට යෙදෙන එම්.එච්. සෙනවිරත්න මහතාගේ ජන්මදිනය නිමිති කරගෙන පරලෝසපත් කේ.පී. රණතුංග පියා සහ ජේ වැලිගමගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් ඒ වගේම සුජීවත් වන බී වීරවර්ධන අලුත්ගේ ඊඩින් නෝනා ආර්යවතී කුමාරි හාමි RMP රණවීර NK කුසුමාවති කමලා නැදුන්ගේ යන මෑණිවරුන් සහ කේ කරුණාරත්න පියාට දීර්ඝාසිරි පැතීමත් වශයෙන්. ඉතින් එහෙනම් කල්පනා කරගන්න විශේෂයෙන්ම ඒ සෙනවිරත්න මහතාගේ ජන්මදිනය විශේෂයෙන් නිමිති කරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ සඳහාත් ඒ මහතාටත් ඒ වගේ මේ මාතා නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම කල්පනා කරගන්න විශේෂයෙන්ම ධර්මයේ ශ්‍රවණය කර සම්දෙනාම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ සහ ධර්ම දේශකයාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ ධර්ම දේශනා හේතු වේවා කියලා සාතනාදයක් දෙන්න. එහෙනම් කල්පනා කරගන්න විශේෂයෙන්ම මේ ධර්මයේ දේශනාව සඳහා සම්බන්ධ වූ ඔබ අප හැමදෙනාම නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම සම්බන්ධ වුණු ඔබ අප හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිණසම හේතු වේවා සියලු පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියන සියලු දිනාටම තෙරුවන් සරණයි ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල් කුටි රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝාෂ සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරමු සාදු